ඒවගේ දැම්මම කෙල්දන මේ අපි අනියෝක පච්චව කෙන ගැන මේ ජීවිතය මේ කාරණාව යෙදෙන විදිය. මේ කරුණු එකෙන් අපි ජීවත් වෙනවා කියන කාරණාවත් එක්ක අපි දකින්න යොමු වෙන විදිය. අපේ තියෙන යම් විචක්ෂණ සීලී බවක දකින්න විදියක් හැදලා තියෙනවද? ඒක දකින්න විදියකට කරන්න ඕන විදිය මම අති සම්පජාන්න භාවනාව කියලා විග්‍රහයකින් පැහැදිලි කරලා පෙන්නවා. ඉතින් මෙන්න මේ සියල්ලක්ම අපි නිවැරදිව කරොත් එයාට පින්වතුනි නිවීමට තමයි සියල්ලක්ම හේතු වාසනා එහෙම නැතුව Tamanට ආවේනික වෙන විදිහේ මොනවා හරි දෙයක් ඇත්තටම ප්‍රඥාවන්තයෙක් එහෙම කරන්න බෑ. ඇයි ප්‍රඥාවන්තයෙක් Tamanට ආවේනික වෙන දෙයක් කරන්න බැරි? ඇයි යාට Tamanට කොටු වෙච්ච කාරණාවක් ඉන්නේ නැන්නේ කොයි විලේකවා? ඉන්න විදිහක් නැහැ. කොහෙන් ගත්තත් හරි කියන එක ආයෙ පස්සේ වැරදි. හරි කියනකොට ආයෙ වැරදි. හරි කියන කාය ප්‍රශ්න වල. ඉතින් කොහොමද යා ඒකට කොටු වෙලා ඒක එකතර කරන්නේ? කරන්න බැරි අන්නේ නිසා තමයි ප්‍රඥාවන්තයාට විතරයි මේ ධර්මයේ තියෙන්නේ. ප්‍රඥාවන්ත බව හරි හරි ප්‍රඥාවන්තයා ගුණවත්. නැත්තම් ප්‍රඥාව කිය අපි ගුණේ අපට නැත්තම් දැඩි නම් මාන්නය නම් කීකරු නැත්තම් Tamanට ඕන බේම කරන මාන්නක්කාර බව විවෘත භාවය නැති කෙනෙක් නම් එයාට ප්‍රඥාව තියෙනවා කී කිය හිතවට ප්‍රඥාව නැහැ. එයාට තියෙන්නේ හුදු කියවිල්ලක් විතරයි. ප්‍රඥාව නෙමෙයි. හරි ප්‍රඥාව තියෙනවා නම් හරි විචක්ෂණශීලී බව තියෙනවා නම් එයා මෘදුයි. එයා කීකරුයි. එයා ඉවසීමෙන් යුක්තයි. එයා දැඩි භාවය නෑ. එයා හරි විවෘතයි. අන්නේ කෙනාට ධර්මයේ එක්ක කල්යාණ මිත්‍රයට අනුගත වෙලා තමන්ගේ කිසිදු රාමුවක් කොටු වෙන්නේ නැතුව ප්‍රතිපදාවට යන්න පුළුවන්. එහෙම නැති කෙනා කියවිල්ලක් විතරයි තියෙන්නේ. කටමාචාලකමක් විතරයි තියෙන්නේ. ධර්මයේ කතා කරයි. කතාවට දක්ෂ වෙයි. ඒක සම්පූර්ණ සද්ධම්ම අධිමානිය. පද පරම වෙලා සද්ධම්ම අධිමානියට පත් වෙලා තියෙන්නේ. මොකද එයා එයා ධර්ම දේශනා කරනවා ඒ කෙනා. ධර්ම සාකච්ඡා කරනවා. අර තේර සූත්‍රය පැහැදිලි කරනවා. සද්ද මදිමාන සූත්‍රය පැහැදිලි කරනවා. එයාත් බොහෝ අයට ධර්මයේ කියලා දෙනවා. හැබැයි සද්ද මදිමානයක් තියෙනවා. එතකොට මේ සද්ද මදිමානයත් එක මොකද වෙන්නේ? එයාට යහපතක් වෙන්නේ නැහැ. ගුණවත් කෙනා ප්‍රඥාවත් එක්ක ප්‍රතිපදාව කියලා දෙනවා. එයාට අදාළ කෝණී තුල කොටු වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම කල්යාණ මිත්‍රයාට නැවෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ කරුණ ටික හුරු කරොත් අනිවාර්යෙන්ම අපට නිවීමේ මාර්ගය නිවීම සඳහා හේතු කාරණා ඇති කරගන්න පුළුවන්.